පැහැදිලි සන්නස. තව එක දෙයක් තියෙනවා සන්නස කතා අහන්න. මම කෙටියෙන් අහන්නම් සාමාන්‍යයෙන් අර දැන් අපි දැන් මේ මම හිතන විදිහට මම සාමාන්‍යයෙන් අහලා තිනවා දැන් අකුසලයක් කරොත් නැවත නැවත අපි ඒක මතක් කරනකොට ඒකේ අකුසලය තව තවත් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තට මේක නැවත නැවත සිහි කිරීමේ ඒ වගේම අපිට කියනවා කරපු කුසලුත් නැවත නැවත මතක් කිරීමෙන් අපිට කුසල් සිත් ඇති වෙනවා කියලා. ඒකේ කුසල්තා වැඩි වෙනවා කියලා. හැත්තට හැබැයි මම සහ මගේ මම කරන විදිහට මම සාමාන්‍යයෙන් එහෙම අකුසලය අත් මතක් වෙනවා සමහරක් වෙලාවට ඉතින් ඒක ඒකට ඒක හේ විදිහට හිතලා අපි ඒක අයින් ඒක වැරද්දක් වුණා ඒ වැරද්ද අපෝ ඉදිරියට නොකරල යුතුයි කියලා මේ හේතු නිසා මම නොකල යුතුයි කියලා හිතලා හිත හදා ගන්නවා. හැබැයි කුසල් කරපු පින්කම් විශේෂයෙන් මතක් කරන්න යන්නේ ඒක ඒක ඒකට සමහරවිට මට අමතකමත් වෙනවා. ඇත්තට මේක කරාට පස්සේ එතනින් පස්සේ ගැන කිසිම මතකයක්වත් හිටින්නේ නැහැ. ඒක ගැන කිසිම හැඟීමක්, ඒ කියන්නේ හැඟීමක් කියන්නේ මට තව කෙනෙක් සමහරවිට මතක් කරලා දුන්නොත් තමයි මට මතක් වෙන්නේ මම මෙහෙම දෙයක් මේ වගේ කාලයක කළා තියෙනවා කියන එක. ඉතින් දැන් මට ඒක ඒක කියන අර නැත් මට හැංගෙනවා නිකන් නිකන් මම ඒක සමන් සංසේ. ඒ කියන්නේ හැඟෙනවා දැන් මම කරපු පින්කමුත් මම උපාදාන කරගත්තා වෙනවද වගේ කියලා හැඟීම. මම ඇයි ඒක හැමදෙස්සෙම මතක් කර කර ආව කර කර හිත සතුටු කරගන්න උත්සාහ කරනවා නේද කියනවා. වගේ හැඟීමකුත් එනවා. හැබැයි ඒක ගැනත් ලොකුවට මං හිතන්නේ නැහැ. මට ඇත්තට මම මේ වැඩේ ඒ වෙලාවේ කරා. ඒක එතනින් පස්සේ ගමත කරා. ඒ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. එහෙම හැඟීමක් තමයි තියෙන්නේ මම හිතන විදිහට. ඉතින් හැබැයි මට නිකන් පැහැදිලි කිරීමක් කරන්න දැන් ඔව් සානන්සේ. ඒක දැන් අර මම ඒකයි කිව්වේ දැන් මේ සත්‍යපාරමිතාවේ වුණත් අපි ලබන සතියේ කතා කළ යුතු කොටසක් තියෙනවා. අපි ගිය සතියේ කතා කළ අනිත් පාරමිතාව ගැන මේ ඕනම ගුණයක් වඩනකොට ආත්ම මූලික සංකල්පයකින් අපිට පුහුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අකුසලය මම නොකරන්නේ මට දුක් විඳින්න වෙන නිසා. මම මේ කුසලය කරන්නේ මට සැප විඳින්නයි. අන්න ඒ වගේ සක්කාය දිට්ඨියෙන් මුසපත් වුණු ආත්ම දෘෂ්ටිය පද පදනම් වුණු ආකාරයෙන් අපි කුසල් කරනවා නම් ඔබතුමා ඔය කියන විදිහට එහෙම අදහසින් නැවත නැවත අර කුසලය සිහි කරනකොට අර කියන උපාදානය තමයි ඇති වෙන්නේ. ඒක එච්චර ප්‍රසස්ත තත්වයක් නෙමෙයි. හැබැයි දෙවැනි අවස්ථාව තමයි මානුෂීය හැඟීමෙන් අපිට අකුසල් වලින් වළකින්න පුළුවන් කුසල් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම වගේම අනිත් සත්තුත් මරණයට බයයි. මම වගේම අනිත් සත්තු ජීවත් වෙන්න කැමතියි. ඒ හැම කෙනෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. නිසා මම මැරෙන්න බයයි වගේ අනිත් සත්තුත් මැරෙන්න බය නිසා ඒගොල්ලෝ මේ ජීවිත රකින්නට ඕන. කියන කරුණා මෛත්‍රියෙන් නම් මං අන් අය රකින්නේ. මම සුවපත්ව ජීවත් වෙන්න මට කන්න බොන්න තියෙන්න ඕන වගේම අනිත් මිනිසුන්ටත් කන්න බොන්න තියෙන්න ඕන. ඒ මිනිසුත් සුවෙන් ඉන්න ඕන. ඒ අදහසින් නම් මම දන් දෙන්නේ එතන අර ආත්ම මූලික සංකල්පය නෙමේ ඒ ඊට එහා ගිය සමාජ මූලික මානුෂීය චින්තනයක් එතනදී. ඒ මානුෂීය ආකල්පෙන් අපි කරන ලද කුසලය හෝ වැළකුණු අකුසලය යලි යලි සිහි කරන්න පුළුවන් නම් ඒක අපි සිහි කරන්නේ ලොවට කරන ලද යහපතක් හැටියට. ඒ ඒ ලෝකෙට මම මෙච්චර යහපතක් කරලා තියෙනවා. මම මෙච්චර සතුන්ගේ ජීවිත රැකලා තියෙනවා කියලා හිතනකොට සතුන්ගේ ජීවිත රැකීම පිළිබඳ Tamanට ලොකු තෘප්තියක් ඇති වෙනවා. මම මෙච්චර දන් දීලා තියෙනවා. ඒ ගැන Tamanට ලොකු තෘප්තියක් ඇති. ඒක එතකොට අර දේවතානුස්සතිය වඩනකොට කියන්නේ දෙවියන් දේවත්වයට ගිය සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණාංග වලින් මගේ තුලත් මේ මේ ගුණාංග තියෙනවා කියලා. අන්න එහෙම තමන්ගේ ත්‍යාගී ගුණය, තමන්ගේ සීලය ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් සීලානුස්සතිය, චාගානුස්සතිය ආදී අමතර ගුණයක් තමන්ගේ මනසේ වැඩෙනවා. මානුෂීය පදනමක් මත සමාජ මූලික සංකල්පයකින් කරපු කටයුත්තක් නැවත නැවත ඒ බඳු හැඟීමෙන් සිහි කරනවා. ඒක අර ආත්ම මූලික චින්තනය වගේ නෙමෙයි ඊට වඩා අපටත් ලෝකෙටත් යහපත පිණිස පවතින. තුන්වෙනි අවස්ථාව තමයි ආධ්‍යාත්මික දැක්මක් මත ගුණධම් වැඩි. ආධ්‍යාත්මික කියන්නේ මෙතන සත්‍යයක් පුද්ගලයක ආත්මයක් නැහැ. ඒ නිසා මේ පංචස්කන්ධේ පැවැත්ම නිස්සාරයි දැන් මම මේ වෑයම් කරන්නේ මේ නිස්සරූ පංචස්කන්ධයෙන් මිදෙන්න. මේකෙන් මිදෙන්නට බෑ මේ පිළිබඳ ඇල්ම අවිද්‍යාව තියෙන තාකල් ඒ නිසා මුලින්ම මම ක්ලේශයන්ගෙන් මිදෙන්න ඕන එතකොට තමයි පංචස්කන්ධයෙන් මිදෙන්න පුළුවන් ඒ නිසා මගේ මේ සමස්ත ප්‍රයත්නය ක්ලේශයන්ගෙන් මිදීමටත් පංචස්කන්ධයෙන් මිදීමටත් කියලා දැනගෙන කටයුතු කරනකොට ඒක තමයි ඍජු විමුක්තිය ඉලක්ක කොටගෙන ආධ්‍යාත්මික ගුණ දියුණු කිරීම ඒ පදනමේ මම පව්කම් වලින් වැළකුණා නම් ඒ පදනමේ මම අනිත් අයට උපකාර කළා එතකොට ඒක සිහි කරන සිහි කරන වාරයක් පාසා මට දැනෙන්නේ මොකද්ද මම කෙලස් නසන්නට පංචස්කන්ධයෙන් මිදෙන්නට අවශ්‍ය මෙන්න මේ සාධකය මම මේ පමණකින් දිනු කරගෙන තියෙනවා. එතකොට Tamanට තව තවත් ඒ වගේ ආධ්‍යාත්මික ගුණ දිනු කරන්න ඒ තුලින් ධෛර්යයක්, වීරයක්, ශක්තියක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ පිළිබඳව සතුට සොම්නස වැඩෙනවා මේ නිර්වාණ ගාමිනී මාර්ගයේ ඉදිරියට ඉදිරියට යන්න එක ලොකු අනුබලයක් තල්ලුවක් ධෛර්යයක් තෘප්තියක් වෙනවා මොකද මේ ගමන අපිට එහෙම සතුටක් නැත්තම් තෘප්තියක් නැත්තම් මේ ගමන අපිට යන්න බෑ එතකොට අන්නේ තෘප්තිය ආධ්‍යාත්මික වශයෙන් ලබන්න ඒ කියන්නේ සාමිස සතුට, निराමිස සතුට සාමිස සැපේ, නිර්ාමිස සැපේ. ඒ සාමිස සැපේ කියන්නේ බාහිර දේවල් අත්පත් කරගෙන ලබන දේ. මේ නිර්ාමිස සැපේ කියලා කියන්නේ Taman දුරුගුණ දුරු කරලා, යහගුණ අවදි කරලා, ප්‍රඥාව අවදි කරලා, විමුක්තිය සඳහා අදාළ මේ මේ ගුණාංග මම වඩවාගෙන තියනවා කියලා දකිනකොට Tamanට නිර්ාමිස සතුටක් ඇති ඒ නිර්ාමිස සතුට යලි යලි ගුණ දහම් වැඩෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා මානුෂීය පදනමක කරන ලද කුසල කර්ම ආධ්‍යාත්මික දැක්මකින් කරන ලද කුසල කර්ම යලි යලි සිහිපත් කිරීම අතිරේකව ಗುಣ වැඩෙන්නටත් අපේ ආධ්‍යාත්මික ගමන වේගවත් වෙන්නටත් උදව් වෙනවා හැබැයි ආත්ම මූලික සංකල්පයකින් අපි කරන ලද කටයුතු නැවත නැවත සිහි කරනකොට ඒක උපාදාන වෙලා මතු සසර ගමනේ සුඛ විපාක ඇති කරන්න හේතු වෙනවා හැබැයි සුඛ විපාක ඇති කරනකොට ඒක කෙලස් වැඩෙන්න මිසක් විමුක්තියක් වෙනස හේතු වෙන්නේ නැහැ. මොකද ඒකට පදනම වෙලා තියෙන්නේ මම සැප විඳිනවා. ඒතකොට අනිත් කෙනාට දීලා තියෙන්නේ ඒ තනත්තා සුවපත් කරන්නේ මට සැප ලබන්න. සතා මැරීමෙන් වැළකීලා තියෙන්නේ සතා බේරන්න නෙමෙයි මම අපාය යන නිසා. අන්න ඒ වගේ පටු පරමාර්ථයකින් නම් අපි ගුණධම් වඩන්නේ. ඒක ඒ පදනමේ නැවත නැවත සිහි කරනකොට ඔය කියන උපාදානය සහ ඒ කියන දුර්වල తත්වය ඇති වෙන්න පුළුවන්. එහෙම නැතුව අපි හැබෑවට මේ ගුණය, ඒ සීලය ප්‍රගුණ කරලා තියෙන්නේ මානුෂීය සංකල්පයකින් හෝ ආධ්‍යාත්මික දැක්මකින් ඒක යලි යලි සිහිපත් කිරීම અભිවෘද්ධිය පිණිස හේතු ඒ නිසා ඒවා සිහි කරන්න කියන්නේ නිකම්ම සැපය වැඩි කරගන්න කියන පටු අර්ථයකින්ම නෙමෙයි. නමුත් ලෝකයා බහුලව කරන්න ඒක නැවත නැවත සිහි කරනකොට පින වැඩි වෙනවා. එතකොට සැප විපාක වැඩි වෙනවා කියන ප්‍රශ්නා මූලික අදහසක. ඉතින් එහෙමත් කරගන්න පුළුවන් දේවල් උපාදාන කරගෙන. හැබැයි විමුක්ති මාර්ගයේදී අපිට වැදගත් වෙන්නේ අර දෙවෙනි තුන්වෙනි ක්‍රමවලට මනස පුහුණු කිරීමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. වහන්සේට තෙරුවන් සරණයි. සරණයි.